මට විද්‍යාවදී තිබුණා තව මේ රාග නන්දි නන්දි රාග කියන මේ කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න තේ කියලා. මේ කියන අපේක්ෂා කරන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ ඒ දුක්ඛ සමුදයාරය සත්‍ය දේශනා කොට වදාලේ යායන් සංහා කෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී සේයතිදං කාම සංහා භව සංහා විභව සංහා මේ වශයෙන් එහි ඒ දත යුතුව තිබෙන කරුණු හැටියට කිය යුතු වන්නේ ඒ සත්‍යය පිළිබඳව පොනෝ භවික කියන මේ එකක් පොනෝ භවිකේ කියන්නේ පුනර්භවය ගෙන දෙන පුනර්භවය සිදු කරන දැන් සාමාන්‍ය විවහාරයේ ඉන්නේ නැවත උත්පත්තිය කියලා. ඒ පුනර්භවයයි කියන නැවත ස්කන්ධ පංචකයක් ලබා දෙවන ධර්මයන් අතුරෙන් තණ්හාව ප්‍රධාන වන බැවින් බුදුරජාණන් වහන්සේ එය දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් වදාලා අයං තණ්හා කෝනෝ භවිකා මේරා තණ්හාව පුනර්භවය ගෙන දෙන එක කෝනෝ භවික ඊළඟට නන්දි රාග සහගතා නන්දි රාගය කියන්නේ නන්දි කියන වචනේ තිබෙනවා ප්‍රීතිය නැත්නම් සතුට කියන තේරුමයි. ඒ නන්දි කියන එක ඇලීම සඳහාම, કૃષ્ණාව සඳහාම වදාරලා තිබේ. ඒ භවයේහි ඇලීම, ඒ අරමුණෙහි ඇලීම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ධර්මයන්හි ඇලීම නන්දි වශයෙන් දක්වනවා. දැන් මේ පිනතුන් කියවා ඇතිනේ නංගති පුත්තේ හිපුත්තිමා ගෝවිකෝ ගෝහි තථේව නන්දති උපදීහි නරස්ස නන්දන නහිසෝ නන්දති යෝ නිරූපදී කියන ඒ තැන්වලදී නන්දති කියන එකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ වදාරා තිබෙන්නේ ඇලෙන බව. නන්දති පුත්තේහි පුත්තිමා. පුතුන් නැති අය ඒ පුතුන් කෙරෙහි ඒ ඇලීම නිසා තමයි ඒ සතුට ඇතිවන්නේ. ඇලෙන්නේ. නන්දති පුත්තේහි පුත්තිමා ගෝහිකෝ ගෝහි කතේව නන්දති. ඉතින් ඒ ඒ ගවයන් සිටින තැනත්තා ඒ ගවයන් නිසාද සතුටට ප්‍රීතියට පත් වෙනවා. ඒ පත්වන්නේ ඔවුන් කෙරෙහි තිබෙන ඇලීම නිසා. ඒ මෙතනත් බුදුරජාණන් වහන්සේ නන්දි රාග සහගතා කියන රාගය කියන එකේ තේරුම ඇලෙන බව. රංජතිති රාගෝ කිය. රංජති කියන්නේ ඇලෙයි කියන. දැන් ජන රංජන කියලා එමයන්නේ. ජනයා රංජනය කරන. ඒ ජනයා තමන් කෙරෙහි අලවා ගන්න ජනයාගේ සිත් ඇද ගන්නා කියන තේරුම. ඒ රාග නන්දි රාග. එතකොට මේ නන්දි කියන එකෙනුයි රාග කියන එකෙනුයි කියන මේ දෙකෙන්ම දැක්වෙන්නේ ඇලීම නම් ඒ නන්දි රාග කියන එකෙන් ප්‍රකාශ වන්නේ අතිශයින් ඇලීම කියන එක. හරියට කාමච්ඡන්දය කියනවා. කාමච්ඡන්ද කියලා වචනයක් තිබෙනවානේ. කාමච්ඡන්ද නිවරණය කියලා. එතන කාම කියන්නේ ඡන්ද කියන්නේ දෙකම ඇලෙන ගැතියි. ඡන්දේ කියා වෙනම ධර්මයක් තිබෙනවා අප ඉගෙන ගන්න ඡන්ද ඒ විතක්ක ਵਿਚාර අධිමුක්ක විරිය පීති ඡන්ද කියන තැනේම ඡන්දය කැමැත්ත ඒ කැමැත්ත එතන ඇලීමක් නෑ එතන ඇලීම් සහිත වූ සිතක නම් ඒ ඇලෙන බව තිබෙනවා ඒ රාගයෙන් නැත්නම් ලෝභයෙන් සිදුවන ඇලීම ඡන්දයේ තිබෙන්නේ කැමැත්ත ඒ කැමැත්ත දකින්න කැමැත්ත, අසනු කැමැත්ත, යමු කැමැත්ත, ඉනු කැමැත්ත, කමු කැමැත්ත, බුමු කැමැත්ත ඔය ආදි වශයෙන් ඕන දෙයකට පාවිච්චි කරත හැකි ඒ කැමැත්ත. නොඇලීම ඒ කැමැත්තත් ඇති වෙන. දැන් අපට මල් පුදනු කැමැත්ත, බණ අසනු කැමැත්ත යක් ආදි වශයෙන් තිබෙන. එතන ඒ ඇලීම නෙවේ. එතන ඡන්දය කියන එක හුදු කැමැත්තක්. ඒක කුසල පක්ෂෙහි යදෙනවා අකුසල පක්ෂයේ යෙදෙන විට එය රාගයට අනුගතයි. රාගයට අනුකූලයි. අකුසල පක්ෂෙහි කුසල පක්ෂෙහිදී ඒ රාගයට විරුද්ධ ස්වභාවය. රාගය නෙවේ ඡන්ද කියන්නේ. ඒ නිසා ඒ ඒ ඒ මෙතන ඡන්දය කියන තැන කාම ඡන්දය කියන තැන එතන ඒ ඇලීමමයි ගන්න. ඡන්ද කියන එකේ ගන්නෙ ඒ ඇලෙන බව, ඇලෙන ගතිය. ඒතකොට කාම ඡන්ද කියන මේ වචනයෙන් කාම රාග කිව්වා වගේ. දැන් කාම රාග කියන්නේ කාම කියන වචනේ තිබෙන්නේ ඇලෙන බව. කාම කාමයේ තීති කාමෝ. කැමැති වෙනුයි කියන්නේ එතන ඇලෙනුයි කියන්නේ. ඒ කාම නම් ඊළඟට රංජ තීති රාගෝ. ඒ ඇලෙනුයි රාග නම්. දැන් මේ දෙකම පිළිබඳ නැත්නම් මේ ලෝභයේ කියන ස්වභාවයනේ ලෝභයනේ. ලුබ්බතිති ලෝභෝ කියන්නේ. ලුබ්බති කියන්නේ ඒ ඇලෙයි කියන්නේ. ලුබ්බතිති ලෝභෝ. ඉතින් මේ ඒ ලෝභය පිළිබඳව තේරුම් ගැනීමට විස්තර කර තිබෙන නිදර්ශනය ඊටාම වටිනා නිදර්ශන. එය දක්වනවා මක්කටා ලේපෝ විය. මක්කට ආලේපෝ විය. මක්කට කියන්නේ වඳුරා. ආලේපෝ කියවේ ඒ ඇලෙන ලාටුව. මක්කටා ලේපෝ විය කියන්නේ වඳුරන් ඇල්ලීමට යොදන ලාටුව වගේ කියනවා. ඒකට ඒ ලාටුවේ වඳුරන් අල්ලා ගැනීමට බලාපොරොත්තු වන ඒ වඳුරු වැද්දා වඳුරන් අල්ලා ගන්නට බලාපොරොත්තු වන ඒ තැනත්තා හොඳට ගෙඩි තිබෙන ගසක් බලා අත්තක් බලා එහි මේ ලාටු තවරන. ඒ ලාටු තවරුවාම එතනට ගෙඩි කෑමේ බලාපොරොත්තුෙන් පෙරළෙන වඳුරා ඒ අත්යට තමාගේ ඉස්සරහා ගාත්‍රයේ තබනකොටම ලැබු හැටියේම එහි ඇලෙන. ඒ ගලවා ගැනීමට අනිත් ගාත්‍රයේ කිට්ටු කොට උත්සාහයක් කරන විට එයත් ඇලෙන. පසු පස ගාත් කිට්ටු කරන විට ඒවත් ඇලෙන. පස්සේ හොම්බත් තබනවා පුළුවන් තරම් උත්සාහ කරලා මේ ගලව ගන්නට ඒ හොම්බත් ඇර. අන්න ඒ වගේ මේ අපත් නැත්නම් සත්වයොත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංච කාමයන්හි වඳුරු ලාක්වෙහි වඳුරා ඇලෙන්නාක් මෙන් ඇලෙනවා. ඒ ඇලෙන්නේ ලෝභයෙන්. ලෝභය. අන්නේ ලෝභය තමා පිළිබඳවත් අනුන් පිළිබඳවත් ඒ කියන්නේ තමාගේ දේ පිළිබඳව ඇති වෙන ලෝභයක් තිබෙනවා. දැන් කෙනෙක් වඩාත්ම ලෝභ කරන්නේ කුමකටද කියලා අසුවොත් තමාගේ ආත්ම භාවය. තමාගේ ජීවිතය. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. සම්මා දිසා අනුපරිගම්ම චේතසා මේවජ්ජගාපිය තරමක්කමා කොචි එවං පියෝ කුතු අත්තා පරේසං තස්මාන හිංසේ පරං අත්ත කාමෝ කියන තැන එහි සබ්බා විසා අනුපරිගම්ම චේතසා තමන් වහන්සේගේ නුවණ නැත්නම් සිත සිතින් දස දිශාවම බැලුවත් ඒ කිසිදු තැනක තමා තමාට වඩා ප්‍රිය කරන දෙවන්නේ නැත කියලා දා. ඒවන් තියෝ කුතුත්තා පරේසං මේ වගේ ලෝකෙහි සිටින හැම දෙනාම තමා තමාට ආදරේ අනිත් සියල්ලටම වඩා එහෙමනම් తত্ত্বය අනුන්ට හිංසා කරන්නට එපායි කියනවා. මොකද ඒ තැනත්තා තමාගේ ආත්ම භාවයට ආදරේ ඒ නිසා ඔහුට දෙහි හිංසාවක් කරන්නට එපා. තමාට ආදරේ තැනත්තා අනුන්ට හිංසා කරන්නට එපයි කියන එකයි ඒ නුගන්නා. මේ ආදරේ කියන එක මොකක්ද? සමාගයේ කය, සමාගයේ ජීවිතය පිළිබඳව පවත්නා වූ ඇලීම ආශාව. ආශාව. අන්න ඒ නිසා තමයි නැවත උත්පත්තියක් කියන නැවත භවයක් ලබන්න. නැවත භවයක් ලබන්නේම මේ ආශාව නොසිඳී පවතිනා බැරි. ආශාව සිඳනන් නැති කලනන් එවිට කීනා ජාති විසුතං භක්මචරියං කතං කරණීයං නාකරං සත්තාය කියා රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේට නැවත එහෙම ස්කන්ධ පංචක සංඛ්‍යාත ආත්ම භාවයක් ලැබෙන්නේ නැහැ. අනුතුරු ආත්ම භාවයක් ලැබෙන්නේ නැහැ. හේතුව මොහොසේ ඒ ධාතිය ගෙන දෙවන නැත්නම් දුක උපදවන හේතුවයි කියන ලබන কৃষ্ণාව සහ මුලින් නැති කළ බැරි. ඒ কৃষ্ণාව යම්තාක් කල් අප්‍රහීන වශයෙන් පවතීද දැන් මේ තෘෂ්ණාව අප්‍රහීන වශයෙන් පවතිනවයි කියන එකෙන් අදහස් කරන්නේ තෘෂ්ණාවේ තිබෙන අනුසය බව. තෘෂ්ණා අනුසය නැත්නම් කාමරාගානුසය, භවරාගානුසය යනුවෙන් වඩාරා තිබෙන ඒ අනුසය ධර්ම. ලෝභයේ තිබෙන ඒ අනුසය ශක්තිය. අනුසය කියන්නේ ඉපදීමේ හැකියාව නැත්නම් ඉපදීමේ ස්වභාවය ඇති උවමනාවල කරුණු එකතු කල්හි ඉපද උපදින්නට පුළුවන් ශක්තිය තමයි අනුසය කියන්නේ. දැන් මේ වේලාවේ තප තුල ඒ කාමරාගානුසය භවරාගානුසය කියා දැක්වෙන ඒ ලෝභය කියන මේ ධර්මයේ පිළිබඳ වූ අනුසය ශක්තිය පවතිනවා. එහෙත් ඒ මතුවී එන්නේ නැහැ ඊට උවමනා කරන අරමුණක් හා ඒ වෙන අයෝනිසෝ මනසිකාරාදී එහෙම ධර්මයක් ඇතිවන තුරු එයින් ඒක එහෙම උපදින්නට ඇතිවන්නට සිතක ලැබෙන්නට දැන් මේ සිතක ලැබෙන తත්වය අප ඉගෙනගෙන තිබෙනවානේ සිතක යම්කිසි ධර්මයක් ඔය අනුසය ධර්මයකගේ සිතක පහළ වීම දක්වා තිබෙන්නේ ඒ ධර්මයේ පරිඋත්ථාන වීමයි පරිඋත්ථාන වීම සිතේ ඒ නැගෙනවා يعني සිතේ ධර්මයක් වශයෙන් චිත්ත චෛතසික අන්‍ය ධර්මයන් සමග එකට පහළ වෙනවා ඒකයි පරිඋත්ථාන කියන්නේ තවත් විදිහකින් කියනවනම් සිතක් වශයෙන් සිතක උපදිනවා සිතක් ලැබෙනවා නම් දැන් ලෝභ සිතක් උපදිනවා නම් ඒ ලෝභ සිත ඇතිවීමේදී ලෝභය නැත්තම් ඒ කාමරාගානුසය ඊට සුදුසු පරිදි එහෙම නැත්නම් භවරාගානුසය පරිඋත්ථාන වූ අවස්ථාවක් ඒක. නැග ආ අවස්ථාව. ඒ ධර්මයේ සිටෙහි හටගන්න. එහෙම හට නොගන්නා අවස්ථාවක් තිබෙනවනේ. දැන් මේ වෙලාවේ අපේ සිටෙහි ලෝභය උපදින්නේ නැහැ. ලෝභයට ප්‍රතිපක්ෂ අලෝභ, අදෝස, අමෝහ කියන මේ ධර්මයන්ගෙන් යුක්ත වූ සිත් කුසල් සිත් මේ වෙලාවේ අපට උපදින්නේ. ලෝභයට මොකද වුනේ? ලෝභයට කිසිවක් වුනේ නැහැ. ලෝභය දැන් උපදින උපදින්නට උවමනා කරන කරුණු ලැබිලා නැහැ. සමහර විට මේ අතරතුරේ උපදින්නට බැරි නෑ. මේ පැත්තට සිත ඒ ලෝභයේ උපදින ආකාරයෙන් සිත යෙදුවොත් අයෝනිසෝ මනසිකාර වශයෙන්. එහෙම නැත්නම් ලෝභය උපදින්නට සුදුසු අවස්ථාවක් නොවේ මේක. අපි දිනක දහමක යෙදී සිටින අවස්ථාවක්. ඒත් ලෝභය ඇතිවීමේ ශක්තිය අප තුල පවතින. ඒකයි අනුසයයි කියලා කියන්නේ. අන්න ඒ අනුසය ශක්තිය පවත්නා තාක් කල් නැවත නැවත ඉදීමද සිදු වෙනවා නැත්නම් පුනර්භවයේද ලැබෙනවා. ඒක හොඳට තේරුම් ගන්නට පුළුවන් ඒ පුනර්භවය සිදුවන ආකාරය පිළිබඳව අභිධර්මාර්ථ සංග්‍රහයේ දක්වා තිබෙන ඒ සංග්‍රහ පාඨයේ ඒක හොඳට කියන්නේ අවිද්‍යානුසය පරික්ඛිත්තේද සංහානුසය මූලකේන සංඛාරේන ජනීයමානං සම්පයුත්තේහි පරිග්ගයමානං සහජාතාන මදිත්‍යාන භාවේන කුබ්බංගම භූතං පටිසන්ධි සංඛාතං මානසං උපපජ්ජමාන මේව පතික්ඛාති භවන්තරේ එයා ඒ දැක්කේ ඒ එන්නේ ඒ විදිහටයි අවිද්‍යානුසය පරික්ෂිතේන අවිද්‍යා අනුසය නැමැති මේ ධර්මයෙන් වට කරගත්ත ඒ වට කර ගැනීමෙන් පේන්නේ කුමක්ද වට කරගත්තයි කියන එකෙන්ම දැනෙනවා දැන් කවුරු හරි මේ මා මේ ගිරිපිට වටේ සිට ගත්තොත් මට ඉන්න එහා පේන්නේ නැහැ එතකොට එහා පෙනෙන ගතිය වසා දමනවා මේ වටේ සිටීම නිසා. ඒ වගේ අවිද්‍යාව නැමැති ධර්මය වස කරගත් කලෙහි ඇත්ත පෙනෙන්නේ නැහැ. සත්‍යයේ වැසී යන. ඒකයි අවිද්‍යාංශයේ පරික්ෂිතේන. සංහාංශයේ මූලකේන. কৃষ্ণා අනුසය මුල් කොටගත්. ඒ මොකද কৃষ্ণා අනුසය ඒක ඒක কৃষ্ণා අනුසය කියන්නේ কৃষ্ণාව නැමැති ඒක මුලක්. ඒ তৃෂ්ණා මූලය ඉදිරිපත් ඒ වෙලාවේ তৃෂ්ණාවත් ඉදිරිපත් වෙනවා ඒ මොකද Taman මැරෙන්නේ මිය යන්නේ ඉපදීමට තිබෙන ආශාව එහෙම නැත්නම් ජීවත් වීමට තිබෙන ආශාව අත්හැරලම වේ ඒ පුරුතිද්දීම ඒ නිසා ඒ তৃෂ්ණාව මුල් වෙනවා නැවත භවයක් ලබා දෙනවා සංහාංශයේ මූලකී සංඛාරේන ජනීයමාන සංස්කාරයි කියනු ලබන කර්මයන්ගෙන් දැන් ඒ සංඛාරය කියන්නේ කර්ම අතුරෙන් යම්කිසි එක කර්මයක් මේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටින්නේ ඒකයි සංඛාරේන ජනීයමානං කියන්නේ ඒ සංස්කාරයෙන් උපදවනු ලබන කර්මයෙන් උපදවනු ලබන ඇති කරනු ලබන සම්පයුත්තේහි පරිග්ගය්‍යමානං සංප්‍රයුක්ත ධර්මයන්ගෙන් ගනු ලැබූ කියනවා. ඒ කියන්නේ සිත තනිව පහළවන ධර්මයක් නෙවෙයි. ඒ අවිද්‍යා තෘෂ්ණා කියන මේ ධර්මයන් මුල් කොටගත්ත කර්මයෙන් උපදවන ලබ උපදවන සංස්කාර ඒ කියන්නේ කර්ම කර්මයෙන් උපදවනු ලබන සංප්‍රයුක්ත ධර්මයන් කියන ඒ විපාක සිතේ උපදනා වූ තවත් চৈতසික තිබෙනවානේ ඒ චෛතසික ධර්මයන්ගෙන් යුක්ත වූ කියන එකයි පරිග්ගයම්මහම්. සංඛාර සම්පයුත්තේ පරිග්ගයමාන. සහජාතානං අදිඨාන භාවේන උබ්බංගම භූතං සහජාතානං කියන්නේ එක්ව උපදනා වූ ධර්මයන්ට මුල ධර්මය එක්ව උපදනා මුල ධර්මයන්ටද මේ ප්‍රතිසන්දි සිතත් සමග උපදනා වූ ඒ සහජාත ධර්මයන්ට සහජාතාන අදිඨාන භාවේන අදිඨාන භාවේන කියන්නේ ආධාර වශයෙන් කියන එක ආධාර භාවයෙන් කියන්නේ ඒ ප්‍රතිසන්දිසිත තමා පහළ වෙන විට උපදින විටම උපදනා වූ ධර්මයන්ට ආධාරයක් සහජාතානං අදිඨාන භාවේන ඒ අදිඨාන භාවයෙන් තමයි ප්‍රධාන වීම වශයෙන් එහෙම නැත්නම් ආධාර වීම වශයෙන් තමයි එය කුබ්බංගව භූතං කියන්නේ. කුබ්බංගව භූතං කියන්නේ ප්‍රධාන වන්නා වූ. කුබ්බංගව භූතං පටිසන්ධි සංඛාතං මානසං ප්‍රතිසන්ධියයි කියනු ලබන සිත උපපජ්ජමාන මේව උපදමින්ම පහළ වෙමින්ම පටිච්චාති භවන්තරේ අනතුරු භවෙහි පිහිටයි කියන්නේ. පටිච්චාති භවන. දැන් එතන কৃষ্ণාව ගැන සඳහන් වෙනවා. কৃষ্ণා අනුසය ගැන. ඒ তৃෂ්ණා අනුසය ගැනමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මෙතනත් ඒ ඒ তৃෂ්ණා අනුසය යම්තාකල් කෙනෙකුගේ సంతානෙහි පවතීද ඒ තාක්කල් නැවත භවයක් ලැබී දෙයි කියන මේ පුනර්භවය නවත්වන්නට බෑ. පුනර්භවය නවතින්නේ. ඒ නිසා මේ ස්කන්ධ පංචකය පිළිබඳ දුක අවබෝධ කළ සෝතාපට්ටි මාර්ග ඵලයන්ට පැමිණි පුද්ගලයා නැවත උපදින. ඊටත් එහා තමන්ගේ විදර්ශනා ඥානය දියුණු කොට සකෘදාගාමි මාර්ග ඵලයන් ලබාගත් ඒ පුද්ගලයාද නැවත උපදිනවා. ඊටත් එහා තමන්ගේ විදර්ශනා ඥානය දියුණු කළ සත්වයන්ට බොහෝම දුරු කර ගැනීමට අමාරුව පවතින. ලෝභයේ තිබෙන ඝන බහල නරකම පැත්ත වෙන කාම රාගයයි කියන එයද ව්‍යාපාදය කියන ද්වේෂය යන මේ ධර්ම දෙක සහ මුලින්ම නැති කර දමන ඒ අනාගාමි මාර්ගඵලයන්ට පැමිණි අනාගාමීන් වහන්සේද නැවත ප්‍රතිසන්දියක් ලබන නැවත ඒ උත්පත්තිය ලබන පුනර්භවයක් ලබන හේතුව කුමක්ද? තවම තමා තුළ අප්‍රහීන වශයෙන් ඒ රාගය නැත්තම් මේ ලෝභය තෘෂ්ණාව පවතින නිසා ඒ තෘෂ්ණාව පවතින නිසා මේ දුක්ඛ සමුදයාරි සත්‍යයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාරන ඒ කාරණය නැත්නම් ඒ දේශනාව අනාගාමීන් වහන්සේටද ගැළපෙන එකක්. වහන්සේටත් වහන්සේවත් නිින් දක්වන්නට පුළුවන්. කොහොමද නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී తත්‍ර తත්‍රාභිනන්දිනී කියන්නේ ඒ ඒ තන්හි ඇලෙන එතකොට ඒ ඒ තන්හි කියනකොට ඒ ඒ භවයන් හා ඒ අරමුණු ඒ භවයන් දැන් අනාගාමීන් වහන්සේ ඇලෙන භවයන් හැටියට දක්වන්නට තිබෙන්නේ රූප භව අරූප භව කියලා නේද කාම භවයේ ඇලීම දුරු කළා. කාම භවයේ ඇලෙන්නේ නැහැ. නමුත් රූප භව අරූප භව කියන මේ දෙකේ ඇලෙන බව උන්වහන්සේ තුල නැතිව ගියේ නැහැ. පවතින. ඒ නිසා රූප භවයේ හෝ අරූප භවයේ උත්පත්තිය ලබනවා. ඒ සුදුසු පරිතමන් අරූප ධානය උපදවාගෙන ඉන්න පිරිහි කාලක්‍රියා කරනවා නම් අරූප භවයේ උපදිනවා. රූප ධානය උපදවාගෙන ඉන්න පිරිහි කාලක්‍රියා කරනවා නම් ඒ කියන්නේ අනුප ඒ රූප ධාන උපදවා ගැනීමයි කියන එක අනාගාමී වහන්සේට අමාරු වෙන දෙයක් නෙවෙයි. ධාන ධාන උපදවාගෙන ඊට අනුකූලව භාවනා කොට මාර්ගඵල උපදවා ගත්තේ නැති කෙනෙකුවත් අනාගාමී වීමෙන් සිදුවනුයේ මේ ධාන ආදී උපදවා ගැනීම සඳහා යටපත් කරනු ලබන ක්ලේශ ධර්මාතුරෙන් ඊටාම ඝන බහල ක්ලේශ ධර්මය වෙන කාමරාගය කියන එක කාමච්ඡන්දයයි කියන එක ඒ කාමරාගය සහ මුලින්ම නැති කරගන්න. නැවත නූපදන ආකාරයෙන් දුරු කරනවානේ අනාගාමී මාර්ගයෙන්. ඒ නිසා ඒ අනාගාමී කෙනෙකුට අනාගාමී උතුමා ධ්‍යාන උපදවා ගත්තේ නැතත් ධ්‍යාන උපදවා ගත්තේ නැත රූප ධ්‍යාන උපදවා ගත්තේ නැත උන්වහන්සේට මේ කාම ලෝකෙහි උපදින්නට තැනක් නැහැ එතනින් චුතව කියන අනාගාමී මාර්ගඵල ලබාගත් උතුමා ඉහළ මාර්ගයේ ඵලය වෙන අරහත් මාර්ගඵල කියන මේවා ලබා නොගෙන කලුරිය කරනවා නම් කාම ලෝකෙහි උපදින්නට තැනක් නැහැ. ඒ නිසා වහන්සේ ධ්‍යාන උපදවා ගන්නවාමයි වහන්සේට ලැබෙනවා. ඒ තමන් ඒ <clears throat> ඒ ධර්මතා වශයෙන් ලැබෙනවා ධ්‍යාන. කොහොමද ලැබෙන්නේ? උන්වහන්සේට ඒකාන්තයෙන්ම નિયમિત නැහැ චතුර්ථ ධ්‍යානෙ එහෙම නැත්නම් පංචම ධ්‍යානෙම ලබනවායි චතුර්ථ ධ්‍යාන කියන එක චතුස්කමයේ හැටියට පංචම අධ්‍යානය පංචකමයේ හැටියට එහෙම ලැබපු කෙනෙකුට පවණයි සුද්ධාවාසයට යත හැක්කේ සුද්ධාවාසය චතුර්ථ අධ්‍යාන භූමිය සුද්ධාවාසය චතුර්ථ අධ්‍යාන භූමිය ඒ චතුර්ථ අධ්‍යාන භූමිය වන සුද්ධාවාසයට යන්නට හැකිවන්නේ අනාගාමීන් වහන්සේට පමණයි චතුර්ථ ධානය එහෙම නැත්නම් පංච ප්‍රණයින් කියන්නේ පංචම ධානය ඇතොත් එහෙම නැත්නම් ඊට මෙහා තියෙන භක්ම ලෝක වහන්සේට වහපු තැන් නෙවේ ප්‍රථම ධාන භූමිය ဒုတိ ය ධාන භූමිය තෘතිය ධාන භූමිය කියන මේවා උන්වහන්සේට ගහිලා නැහැ ඒ ඒවායේ උපදිනවා ඒවායේ උපදින්නට ඕන කරන ඒ ප්‍රථම ධානය උපදවා ගන්නවා ඒක අමාරු දෙයක් නෙවෙයි උන්වහන්සේට ලබන්නේ. ධ්‍යානයක් උපදවා ගන්නවයි කියන එක අමාරු කරුණක් නෙවෙයි. ඒ කාමච්ඡන්දය නැත්නම් කාම රාගය එහෙම පිටින්ම නැති කළ කෙනෙකුට. ඒ නිසා තමයි අනාගාමී වහන්සේ ගැන සඳහන් වන්නේ. උන්වහන්සේ සමාධිය සමාධිය සම්පූර්ණ කරන කෙනෙක්. සීලය සම්පූර්ණ කරන තැනත්තා හැටියට දක්වන්නේ සෝවාන් සකදාගාමි කියන මේ දෙදෙනා. සමාධි ප්‍රඥා කියන මේ දෙක වුන් මත්තසෝකාරී කියලට. ස්වල්පයක් වඩන කෙනෙක්. සම්පූර්ණ කරන අය නෙවෙයි. ඊළඟට අනාගාමීන් වහන්සේ සමාධිය සම්පූර්ණ කරන කෙනෙක්. සමාධියේව පාරිපූර්ණකාරී හොති කියලා. ප්‍රඥාව මත්තසෝකාරී ප්‍රඥාව සම්පූර්ණ නැහැ. රහතන් වහන්සේ සම්පූර්ණ කරනු ඒ නිසා තමයි යමෙක් සීලය සමාධිය ප්‍රඥාව කියන මේ තුන සම්පූර්ණයෙන් වැඩුවේ නම් ඒ වැඩුව තැනත්තාය කියන්නේ කාටද ඒ වැඩිම හේතු කොටගෙන පැමිණෙන්නේ කොතැනටද? අරහත්ත්වයට, රහත් බවට. අන් එතෙක් රාගයේ නොසිඳ පැවැත්මක් තිබෙන. රාගයේ ඒක දේශයන් නැති යනවා. නැත්නම් কৃষ্ণාවේ ඒක දේශ ඒක දේශ කියන්නේ යම් යම් කොටස් යම් යම් තත්වයන්. ඒව නැතුව යන. නමුත් එහෙම පිටින් නැතුව යන්නේ නැහැ රහත් වනතුරු. එබැවින් නැවතු උපදී. රහත් වනතුරුම ඒ නැවත උත්පත්තිය කියන පුනර් භවය ලැබෙනවා. ඒකයි මේ কৃষ্ণාව පොනෝ භවිකයි කියලා කියන්නේ. නන්දි කියන්නේ සිත అలවන එක බලවත්සේම అలවනවා. බලවත්සේ. ඉතින් දැන් අපෙන් ඇහුවොත් කවුරු හරි කෙනෙකුට මේ ගලවා ගත නොහෙන පරිදි සිත అలවන්නේ කුමකටද කියලා කෙනෙකුගේ කියන්නට තිබෙන්නේ මේ මමය තමාය කියා සලකන පංචස්කන්ධයක. ඒක ඒ පංචස්කන්ධයෙහි උපදනා වූ কৃষ্ণාව නිසා තමයි තමාගේ ස්කන්ධ පංචකයෙහි ඇතිවන්නා වූ ඒ ස්කන්ධ පංචකයේ අරමුණු කොට ඇතිවන්නා වූ কৃষ্ণාව නිසා තමයි ඒ ස්කන්ධ පංචකය සතුටු කරන්නට දිනවන්නට උවමනා කරන අන්‍ය ස්කන්ධ පංචකයන් හා අන්‍ය වස්තුන් කෙරෙහි তৃෂ්ණාව උපදින්නේ. ඒ නිසා දැන් රහතන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව පවත්නා තමන් වහන්සේගේ ස්කන්ධ පංචකය පිළිබඳව පවත්නා ඒ රාගය তৃෂ්ණාව සහ මුලින්ම නැසූ හේතුවෙන් උන්වහන්සේට වෙන කිසිවක් පිළිබඳ වූ তৃෂ්ණාවක් උපදින්නේ නැහැ. ඇතිවන්නේ නැහැ. අනේ ඒ තණ්හාව බොහොම ඝන බහලයි මහා කෙනෙක් හිතන්නේ કૃષ્ණාවේ ඒ තරම් නරක දෙයක් නෙවෙයි කියලා. නමුත් අන්තිම නපුරු නරක ධර්මයක්. නරක ධර්මයක්. ඉතින් ඒ કૃષ્ණාව නැත්නම් කෙනෙකු නිරයට යන්නේ නැහැ. නිරෙහි උපදිනවා. නිරෙහි උපදින්නට કૃષ્ණාවත් හේතුවක් නේ. કૃષ્ණාවත් එක කරුණක්. නැත්තම් නිරෙහි උපදින්නේ නැහැ. કૃષ્ණාක්ෂය කළ උතුමෝ නිරයට යන්නේ කවදාවත්. තෘෂ්ණාවේ ඒක දේශයක් නැති කළත් යන්නේ නැහැ හිරේට. නමුත් තෘෂ්ණාවේ ඒ ඝන බහලකම එහෙම පිටින්ම පවතිද්දී නිරේ ප්‍රතිසන්දිගෙන දෙනවා. පුනර්භවයේ එහි ලබා ගන්න. මිනිසත් භවයි කියන එක සැප තියෙන තැනක් නෙවෙයි සුගතිය කියලා තමා කියන්නේ. ඈ සප්ත කාම ස්වර්ගය කියලා කියන්නේ. සප්ත කාම ස්වර්ගයන්ගෙන් එකක්. කාම ස්වර්ගය කියන්නේ ස්වර්ගය කියන්නේ සැප ඇති තැන. ඒ සැප ඇති තැන් වලින් එකක් හැටියට දක්වනවා. මෙහි තියෙන සැප කොයිතරම්ද නේ? අපිට පේනවා ඒවා පිළිකා ආරෝග්‍ය ශාලාවට ගියාම සමහර විටක මේ මේ බොහොම දුර්වල ඔය අය වාසය කරන තැන් තියෙන එහෙනම් උපතින්ම පිස්සු හැදුණු අය පිළු අය ආදී එහෙම අය වාසය කරන තැන් වලට ගියාම පේනවා මේ මිනිස් ලෝකයේ තියෙන සැපේ. මිනිස් ලෝකේ. ඉතින් ඒ වාට පමනවන්නේ කුමකින්ද? මේ তৃෂ්ණාවෙන්. তৃෂ්ණාව නැත්නම් පැමිණෙන්නේ නැහැ. তৃෂ්ණාව තිබෙන නිසා අර කර්මය, කර්ම වේගයේ ඒ তৃෂ්ණා ස්නේහය তৃෂ්ණා ස්නේහය කියන්නේ හරියට ගසක්. බලවන්නට බීජයක් රෝපණය වන්නට පොළවේ තිබෙන පොළවට ලැබෙන්නට ඕනේ අර ස්නේහ ගතිය. ස්නේහය කියන්නේ අර ධ්‍යාරු කෙතමනය. ඒ ගතිය ඕනේ. ඒ වගේ දෙයක් තමයි මේ তৃෂ්ණාව. তৃෂ්ණාව. ඒ ඉබැවින් මේ তৃෂ්ණාව පිළෙන තුරු සත්‍යයන්ගේ නැවත උත්පත්තිය බලක්වන්නට බෑ. ඉතින් ඒ ඇලෙන්නේ කුමකද කියලා තේරුම් ගත්තොත් කාරණය අමාරු නෑ වටහා ගන්නට. ඇලෙන්නේ කුමකටද? ඇලෙන්නේ තමා ඇලෙන්නේ යමකට නම් එහි ඇලෙන්නේ ඇයි කියලා බලන්න. ඇලෙන්නේ තමා සලකන නිසා එය හොඳයි කියලානේ. සුබ වශයෙන් ගැනීම නිසානේ. හොඳයි කියා සලකන බැරි. එහි ඇලෙන්නේ. හොඳයි එහෙම හොඳක් ඒ තරම්වත් නො දැකිය යුතු නොවන දෙයක හොඳක් අපට පෙන්වන්නේ කුමකින්ද? මේ හොඳක් ඇති බව අප දකින්නේ ඇයි? මේ මෙහි තිබෙන නරක දකින්නට වුමනා සංඛාරේන ගණීයමාන සම්පවිත්තේහි පරිග්ගයමාන සහජාතානං අදිඨාන භාවේන කුබ්බංගම භූතං ප්‍රතිසන්දි සංඛාතං මානසං උපජ්ජමානමේව පතිත්ථාති භවන්තරේ. දැන් ඒක තවත් තැන්වල බුදුරජාණන් වහන්සේ වදාරනවා. දැන් අපට තිබෙනවා භවපත්තනා කියන. භවපත්තනා කියන්නේ භවය ප්‍රාර්ථනා කිරීම. ඒ භවය ප්‍රාර්ථනා කරමින් කරන පින්කම් තිබෙනවා. භවය ප්‍රාර්ථනා කරමින්. එයද විස්නාව නිසා තමයි. භවපත් තමයි. දැන් তৃෂ්ණාව তৃෂ්ණාව නැත්නම් භවයක් ලැබෙන්නේ නැති බව තේරුම් ගන්න. එතකොට তৃෂ්ණාව නැත්නම් භවයක් නැtei කියන්නේ භවයක් නැත්නම් දුකක් නැහැ. දුකක් නැහැ. ඒ දුක තිබෙන්නේ භවෙහි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගැන්වෙන පරිදි දුක තිබෙන්නේ කොහිද? දුක්ඛේ ලෝකෝ පටිච්චිතු. මේ ලෝකය පිහිටා තිබෙන්නේ දුකෙහි. ලෝකයේ පිහිටා තිබෙන්නේ දුකෙහි. ඒ ඒ දුකෙහි පිහිටා තිබෙනවයි කියන එක ඒකත් පర్యాయ වචනය. පర్యాయ. තේරුම් ගන්නකොට කියන්නේ ලෝකයයි කියන්නේ දුකයි කියන්නේ. පංචස්කන්ධ ලෝකය. ඒක දුකයි. ඒකෝර ඒ දුක් වූ ස්කන්ධ පංචකය කියන මේ ලෝකය නැවත නැවත ගෙන දෙවන හේතුව නම් කෘෂ්ණාවයි කියා බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට නන්දි කියන්නේ ඒ ඇලීම නිසා රාගයට ලෝභයට නමක් නන්දි රාග කියන වචනේ ඇලීම ඇලීම කියන ඒ තේරුම එන්නේ හරියට අර කාමච්ඡන්ද කිව්වා වගේ ඇලීම ඇලීම එයින් අදහස් කරන්නේ බලවත් සං දැන් මේ තුනකින් කියවා ඇති සමහර විටක ඔය ප ဋ ාණිහි එනවා දානං දත්වා ශීලං සමාධිත්වා උපෝසත කම්මං කත්වා තං අභිනන්දති කියලා මේ. එතන අභිනන්දති කියලා කිව්වේ හි බලවත්සේ ඇලෙයි කියන. ඈ? ආ. අභිනන්ද එහි ඇලෙයි. එතකොට ඒ දන් දීලා සීල් රැකලා දානං දත්වා ශීලං සමාධිත්වා උපෝසත කම්මං උපෝසත කර්මයේ කියන්නේ ඔය පිළිවස් සමාදන්ව පිළිවස් වාස් ඒ ඒ පිළිවස් සීල රැකලා එහෙම කරලා ඊළඟට එය Taman මෙහෙම රැක්කා එය අභිනන්දති අභිනන්දති කියන්නේ එය ලෝභයට ආරමුණු කරගෙන ලෝභයෙන් එහි ඇලෙනවා එහෙම ඇලෙන බවක් කියනවනේ දැන් සමහර වෙලම කියනවනේ තමා කරපු පින්කම් ගැන සලකලා තමාට සුගතිය නියතයි කාන්තින්ම සුගති ගාමි වෙනවා ඒ සුගතිෙහි බොහොම මා දී තිබෙන දේවල් අනුව දුන් ධර්ම අනුව සලකන විට බොහොම සැප ලබන්නට පුළුවන් කමක් තිබෙනවා කියලා එහි ඇලෙනවා ඉතින් මේකම කිව යුතු එකක් තියෙනවා ඒ <clears throat> යම් කිසි පිනක් කරලා තමන් මේ ජීවිතෙහිදීම මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක කෙලවර කිරීමේ ව්‍යායාමයක නොයෙදෙන්නේ මම තමා හොඳයි ಗುಣධර්ම දියුණු කරගන්නට පුළුවන් වන තැනකයි කියා සැලකනු ලබන යම්කිසි තැනක උපත ලබා ගැනීම සඳහා එහි සිට පිහිටුවා ගැනීම වරදක් නොවේ කියන ඒකත් සැලකිය යුතු කරුණක්. මොකද පින් කරන හැමදෙනාම ඒ තුන්්‍ය හේතුවෙන් බලාපොරොත්තු වන තැනකම උපදිනවයි කියලා කියන්නට බෑ. එහෙම කියන්නට බෑ. සමහර විටක ඒ පින් බලෙන් Tamanව ඔසවා හරින තැන් පිළිනවනේ. එහෙම යන අතරේ තමාව තල්ලු කර දැම්මොත් මේ පිටසක්වලයි කියන එහෙම තැනක මොන උපකාරයක්ද? එහිදී Tamante ලබා ගන්නට පුළුවන් ಗುಣ ධර්ම දිනු කර ගැනීම සඳහා. ඒ නිසා Taman දැන් මා දන්නවා සමහර කෙනෙක් ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා ඒ සෞතිසාදී දිව්‍ය ලෝකයන්හි ඉපද මාර්ගඵලාදී ගමය කිරීමට මෙහිදී බැරි වුණොත් එහිදී ඒ බුදුරජාණන් වහන්සේ එහෙමත් වදාරලා තිබෙනවා. උන්වහන්සේ වදාරනවා මහණෙනි යම් කෙනෙක් මේ ජීවිතයේදී ඒ මාර්ගඵල ලබා ගැනීමේ උත්සාහයේ යෙදී එය මෙහිදී හරියන්නේ නැත්නම් යම්කිසි දේව නිකායක ඉපදිලා තමන්ට සිහිය ඇතිවීමට තරමක් කාලය ගත වුණා. ඒ ඇති වුණු හැටියේද චිත්තමේව විශේෂ භාගී හෝති කියලා. වහා ධර්මය අවබෝධ කර ගන්නවා. ඒ වගේම සුත්තං දෙයියන් වෙයියා කරණං ගාතං උදානං කිවුත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං කියන මේ නවාංග සාස්ත්‍රීය ශාස්ත්‍රණය හදාරන හදාරන අයටත් ඒ වගේ ඒ ඒ ඒ තැන්වලදී දෙවිව උපන් කල්හි මාර්ගඵලාදි ගමනය කිරීමට ඒ හේතු වෙනවා. ඉතින් අන්න ඒ නිසා යම් කෙනෙක් ඉතින් ඒ නිසා සමහරු ප්‍රාර්ථනා කරනවා. මොකද දෙවියන් අතර සිටිනවා අපට අවුරුදු 2500 ගණනක් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් ගත වී තිබුණත් දෙවිවරුන්ට ඔවුන්ගේ අවුරුදු ගණනෙන් අවුරුදු එච්චර ගත වෙලා නැහැ. බොහොම සුළු කාලයක් ගත වෙලා. ඔවුන්ට බොහොම මතකෙහි තිබෙනවා ඉගෙනගත් අසාගත් ධර්මය. බුදුරජාණන් වහන්සේ වෙතටම ඇවිත් එහෙම නැත්නම් උන්වහන්සේ දෙව්ලොවට වැඩම කළ වේලාවේ දේශනා කොට වදාළ ධර්මය ඔවුන් අසා ඒ අසුරු ධර්මය වුණට හොඳට මතකයි. මේ දැන් ටිකට ඉස්සෙල්ලා අසුරු ධර්මයක් වගේ. අන්න ඒ අයගෙන් බණ අහලා මාර්ගඵලාභිගමනය කිරීමට බලාපොරොත්තු වන අයද සිටිනවා. ඒ කොහොම හරි ඒ යම් කිසි තැනක් පිළිබඳව එහෙම අදහසක් තිබෙන එක වරදක් නෙවෙයි. වඩා හොඳයි තමන්ට පුළුවන් නම් මේ ජීවිතයේදීම යටත් පිරිසෙන් සෝවාන් මාර්ග ඵලයන්ටවත් පත්වීමට උත්සාහ කොට එය ලබා ගන්නවා නම් ඒකට පැමිණෙනවා. ඒක අතිරේක කරුණක් හැටියටයි මා කීවේ මේ අවස්ථාවේදී. දැන් මේ පින්වත්තුන් මේ কৃষ্ণාවේ තිබෙන ඒ தත්වය තේරුම් ගන්නට ඕනේ কৃষ্ণාව තනිකර පුනර්භවයේ ගෙන දෙන ධර්මයක් නොවන බවත් මතක තබා ගන්න. কৃষ্ণාව තනිකර පුනර්භවයේ ගෙන දෙන්නේ නැහැ. কৃষ্ণාව පුනර්භවයේ ගෙන දීම සඳහා তෘෂ්ණාවට උදව් ලැබෙන්නට ඕන තව ධර්ම තිබෙනවා. ඒන එකක් අපි ඉගෙනගත්ත කර්මය කියන එක කර්මයේ උපකාරය තිබෙන්නට ඕන. අනිත් එක අවිද්‍යාව. ඉතින් අවිද්‍යාව තිබෙන තුරුම තමයි මේ තෘෂ්ණාව පවතින්නේ. ඒ නිසා තමයි අර ගෝධික හාමුදුරුවන් තමන් වහන්සේගේ ජීවිතය නැති කරගත්ත වේලෙ ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන වලින් පිරිහෙනවා. එහෙම හය වරක්ම පිළිහුණා. අසනීප ගතියකින් සිටී හාමුදුරනවා. උන්වහන්සේ අමාරුවෙන් ධ්‍යාන උපදවා ගන්නවා. නමුත් ධ්‍යානෙන් පිරිහිනවා. එනවා. ඒ නිසා හත්වෙනි වාරයේදී උන්වහන්සේ සැලකුවා, හිතුවා ධ්‍යානය උපදවාගත් හැටියේම දිවිතර කරගන්න. ඉතින් දෙල කපාගත්තා. මාර දිව්‍ය පුත්‍රයා මේ කාරණේ මේ හාමුදුරුවන්ගේ අදහස දැනගෙන ඔහුට බියක් ඇති වුණා. මහරයාට බියක් ඇති වුණා. මොකක්ද බිය? මේ හාමුදුරුවෝ මේ දිවි නසා ගන්නට යන්නේ ජීවිතය පිළිබඳව තියෙන අපේක්ෂාව අත්හැරලා. ජීවත් වීමට මිසෙලි කාශ ජීවිතය පිළිබඳව තියෙන අපේක්ෂාව අත්හැරලයි මේක කරන්න යන්නේ. ඒ නිසා ඇතැම් විටක මේ අවස්ථාවේදීම Taman නොකමැතිව මේ මාර්ගඵලාභී ගමයෙන් වහන්සේට ලැබෙන්නට බැරි නෑ. ඒක බලපන්න ඕනේ. වහාම ආව බුදුරජාණන් වහන්සේ වෙත. ඇවිත් දිවාලේ කතංගි භගවා තුයං ශාවකෝ සාසනේ රතු අපත්ත මානසෝ සුඛෝ කාලං කෛරා ධනේසුතා ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේට වහන්සේගේ ගුණ ප්‍රකාශ වන ගාථාවකින් নমස්කාර මහා වීර මහා පඤ්ඤ ඉන්දියා යසසා ජල යස ඉන්දියා යසසා ජල සබ්බ සබ්බ රෝග භයාතීත ඒ වගේම මතක පාදේ වන්දාමි චක්කුම ශාවකෝතේ මහාවීර මරණං මරණා විභූ චේ පක්ඛයති චේතේති තං නිසේධ විතින්දර අතං භගවා පුඤ්ඤං සාවකෝ ශාසනේ රතෝ අපත්තමානසෝ සෙක්ඛෝ කාලං කෛරා ජනේසුත ඉතින් බුදුරජාණන් වහන්සේට පළමුවෙන්ම নমස්කාර කරලා මහා වීර මහා පඤ්ඤ ඉද්ධියා යසසා ජල මහා වීරයන් වහන්සේ මහා ප්‍රඥයන් වහන්සේ ඉර්ධියෙන් යසසින් කියන කීර්තියෙන් බබලන්නා වූ සියලු භය ඉක්ම වූ ඔබ වහන්සේගේ පාදයන් මම নমස්කාර කරනවා ස්වාමීන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් මේ මරණය Tamanta සිදු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා ශාවකෝතේ මහාවීර ආදි වශයෙන් එහෙම කීවේ මරණං මරණා බිබු පත්ථේති චේතේති සංනිෂේධ මේ මරණය ප්‍රාර්ථනා කරනවා ඒ කියන්නේ මරණය සිදු කරගන්නට යනවා ඒක වළක්වන්න තියෙනවා සංනිෂේධ දිතින්ද කතං භගවා පුයං සාවකෝ සාසනේ රතෝ අපත්තමානසෝ සෙක්කෝ කාලං කෛරා ජනස ස්වාමීන් වහන්සේගේ ශාසනයේ මහණ වූ මේ වික්ෂුව රහත් වන්නේ නැතුව මේ විදිහට මරණයට පත්වන්නට යන්නේ ඇයි ඒ නිසායි වළක්වන්නට කිව්වේ. එවේගෙත් මහන්සේ මාරය මෙයා කතාව කියනකොටම එහේ මහන්සේ දෙල්ල කපාගෙන ගෝධික හාමුදුරුව එතෙන්දී ඇති වුණු වේදනාව වේදනාව යටපත් කරගෙන වේදනාව පරිග්‍රහය කොට ඒ රහත් වුණා සමශීෂී රහතන් වහන්සේ නමක් වශයෙන් පිරිනිවන් පෑවා බුදුරජාණන් වහන්සේ දැක්ක දැකලා මාරයට කියනවා ඒවං විද්ධීරා කුබ්බන්ති යා නාව කංකන්ති ජීවිතං සමූලං තන්හ මබ්බුයිහ ගෝධිකෝ පරිනිබ්බුතු ඒවං විද්ධීරා කුබ්බන්ති ධීරා කියන නුවණැත්තෝ වගේම වීරිය ඇති තැනැත්තෝ නිෂේධ කරත් ඒවං ධීරා කුබ්බන්ති නාව කංකන්ති ජීවිතං ජීවිතයේ පිළිබඳ බලාපොරොත්තු නොතබා නාව කංකන්ති සමූලං කම්ම මබ්බුය ගෝධිකෝ පරිවිද්දුතු ඒ ගෝධිකයන් වහන්සේ මුල් සහිත වූ තෘෂ්ණාව උදුරා දමා ඒක මුල් සහිත තෘෂ්ණාව සමූල සමූල තෘෂ්ණාවේ කීවේ තෘෂ්ණාවට තියෙන මූලය මොකක්ද අවිද්‍යාව නැත්නම් මෝහය මෝහය ඒ අවිද්‍යා සංඛ්‍යාත මෝහයත් සමගයි કૃષ્ણાව උදුරා දමනවා. ගෝධිකෝ පරිනිබ්බුතු ඒ ගෝධිකයන් වහන්සේ පිරිනුවන් පෑහ යවදා. අනෙතන තිබෙනවා. ඒ કૃષ્ණාව එහෙම පිටින්ම උදුරා දමන්නට නම් ඒ එක්කම ඉදිරෙන්නට ඕන අවිද්‍යාව. ඒ දෙක ඔවුනොවුන් අඤ්ඤමඤ්ඤ පැවැත්මක් තිබෙනවා. তৃෂ්ණාව යම් තාක්කල් පවතීද ඒ තාක්කල් අවිද්‍යාව පවතී. අවිද්‍යාව යම් තාක්කල් පවතීද ඒ තාක්කල් তৃෂ්ණාව පවතී. ඒ তৃෂ්ණාවයි අවිද්‍යාවයි කියන මේ දෙක සමූල ඝාතනය වන්නේ. එහෙම පිටින්ම නැතුව යන නැවත නූපදන ආකාරයෙන් දුරවන්නේ එකම අවස්ථාවක. ඒ එකම අවස්ථාව තමයි අරහන් මාර්ග ඥානයේ උපදින අවස්ථාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ස්කන්ධ පංචකය ප්‍රධාන වන දුකේ කිව්වේ ඒකනේ ඒ ගෙනදෙන පුනර්භවය සිදු කරන ඒ ඒ සංහී සත්‍යය అలවන ඒ అలවන ගතිය මේ රංජනීය කියන මේ රාග කියන එකේ තිරෙනවා මේ තුනකින් ධර්මන්නේ තෙල් ශායන් කියන ඒවා දුරු කරන්න බොහොම අමාරුයි ගෑනවා ඒ ඒ වගේ තත්වයක් මේ ලෝභයේ පිළිෙන්නේ, රාගයේ පිළිෙන්නේ. ඇලුනම ගලව ගන්නට අමාරුයි. ඒ ඇලෙන ගතියෙන් ගලවන්නට අමාරුයි. ඒ ඇලෙන ගතියෙන් ගැලවීම අමාරු බැවින්ම <clears throat> ඇලීමේ තිබෙන ශාවද්‍ය බව, වැරදි සහිත බව කෙනෙක් දකින්නට. එහෙම දකින්නට බෑ ඒ තනත්තාට තමා ඇලෙන දේ පිළිබඳව යථා තත්වය පෙනෙන තුරු. තමා ඇලෙන්නේ යමක. ඇලෙන්නේ කුමකද පංචස්කන්ධය. ඒ යථා තත්වයේ පංචස්කන්ධය පිළිබඳව දක්නා තුරු. මේ ඇලීමට පහර වදින්නේ නැහැ. ඇලීම දුරවන්නේ නැහැ. ඇලීමේ යන්තමින්වත් අඩු වෙන්නේ ඒක ක්‍රමයෙන් අඩු කරගෙන යන්න. දැන් ඒ නිසාද බුද්ධ ආගමේ උගන්වන මේ පිළිවෙත අනුකුබ්බ ප්‍රතිපදා අනුකුබ්බ ප්‍රතිපදා අනුකුබ්බ ක්‍රියා අනුපිළිවෙල අනුපිළිවෙල ඉතා සුළු සුළු දේවල් පිළිබඳව පවත්නා වූ ආශාව අත්හරින්නට ඉස්සෙල්ලා පුරුදු වෙන්නට ඕන කෙනෙක් ඒ නිසා ගම්බෙන්නට ඒ කියන්නේ මොකද වස්තුව පිළිබඳව ඒ ආශාවද අත්හරින්නට පුළුවන්කම තිබෙන්නට අපි අන්තිමටම අත්හරින එක තමයි පංචස්කන්ධය පිළිබඳව තියෙන ආශාව එය අත්හරවන්නට මුලදි වෙන වෙන දේවල් පිළිබඳව තියෙන ආශාවන් අත්හරින්නකො. ඒ කිසිදු ආශාවක් අත් නොහැර ලොකුම ආශාවක් අත්හරින්නට ලෑස්ති වෙනවා කියන එකත් ඒක යුක්තියුක්ත නෑ. යුක්තියුක්ත නෑ. ඒ පිළිබඳ තියෙන ආශාවන් අත්හරින්නට ඕන. ඒ ආශාවන් අත්හරින්නට නම් ඒ ආශා කරන දේවල් පිළිබඳව තිබෙන දෝෂය දකින්නට ඕන. ආදීනවය දකින්නට ඕන. ආදීනවේ දකින්නට නම් නුවණ පිළෙන්නට ඕන. ඒ නිසා තමයි මේ නුවණ පිළිබඳව ශාසනයෙහි බොහෝම උසස් තැනක් දී කතා කරන්නේ. තවත් වචනයකින් කියනවා නම් අපි බුදුදහම බුද්ධ ධර්මයට අනුව පිළිපැද. තමා තුළ ඇති කර ගැනීමට දිනු කර ගැනීමට බලාපොරොත්තු වන ධර්මයන් අතුරෙන් ප්‍රධාන ධර්මයේ කුමක්දයි කියා කෙනෙක් අසුවොත් කිව යුතුව තිබෙන්නේ ඒ ප්‍රඥාවයි කියන්නේ. නුවණයි කියන්නේ. නුවණ දිනු කර ගැනීම සඳහා වූ උපකරණ තමයි අනිත් හැම ධර්මයකින්ම ලැබෙන්නේ. උපකාරය අනිත් හැම ධර්මයකින්ම ලැබෙන්නේ. සිහියත් ඒකයි. සිහිය, සමාධිය ආදී කොට ඇති ධර්ම සියල්ලගෙන්ම කෙරෙන උපකාරය කුමක් සඳහාද? නුවණ ඇති කර ගැනීම සහ දියුණු කර ගැනීම සඳහා ඒ නුවණ දියුණු වූ ප්‍රමාණයට ඒ තැනත්තා දොස් සහිත වූ ස්කන්ධ පංචකෙහි ඒ දෝෂයන් දකිමි. දෝෂයන් යම් තරමකට ඒ තැනත්තා දකීද ඒ තරමට ඒ දොස් සහිත වූ ස්කන්ධ පංචකෙහි ඇලෙන ගතිය දුරු වී යනවා. එවිට මේ తත්‍ර తත්‍රාභිනන්දිනී කියන එක කොයිතරම් දුරට අඩු වෙනවද? දැන් ඒ නිසා ඒකට නිදර්ශන සෝවාන් මාර්ගය, සකලාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය කියන ඒවා ඒවා උසස්ම තැන්නේ. උසස්ම. ඒ පිළිවෙලින් උසස්. ඊට මෙහා ඊට මෙහා විදර්ශනා ඥානයන් උපදවා ගන්නා කෙනෙකුටද සාමාන්‍ය ඝන බහල රාගාදී ධර්මයන්ගෙන් යුක්ත පුද්ගලයෙකුට තිබෙන තරමේ ඒ විදිහේම ආශාවන් තිබෙනවයි කියන එක පිළිගන්නට බෑ. ඒත් එහෙම කියනවා. ඒසා ඒ કૃષ્ණාව නසන්නට. કૃષ્ණාවේ දෝෂය දකින්නට, કૃષ્ණාවේ දෝෂය දකින්නට ඕන. કૃષ્ණාව නසන්නට නම් මොකක්ද කළ යුතු තිබෙන්නේ? ප්‍රඥාව දියුණු කරගන්නට ඕනේ. ඒ ප්‍රඥාව දියුණු කරගන්නට උවමනා කරන්නේ විදර්ශනා භාවනාව කියන එක තේරුම් ගන්නට ඕනේ. එදින් ඒ කෙනෙක් ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳව යථා තත්වය වටහා ගත්තොත් ඒ ස්කන්ධ පංචකයෙන් මතුවන අනිත් සියල්ල පිළිබඳවම තේරුම් ගත්ත වෙනවනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ පිටත බලන්නේ. අපිට ඉගැන්වුවේ නෑනේ. අහස බලන්න, ඉහත බලන්න, උඩ බලන්න, යට බලන්න, බිම බලන්න ඒවා නෙමෙයි ඉගැන්වුවේ. උන්වහන්සේ ඉගැන්වුවේ කුමක්ද? සොයන්නටයි කියලා ඉගැන්වුවේ කුමක්ද? සොයන්න. අත්තානං ගවේෂයාත. අත්තානං කියන්නේ තමා කෙනෙක්. තමාව සොයාගන්න කෙනෙක්යි. ඉගැන්වුවේ අත්තානං ගවේෂෙය්‍යා තමාය මමය කියන්නේ කුමක්ද සොයාගන්න ඒ සොයාගත්තොත් මමයි ඇලෙන්නේ මමනේ ඇලෙන්නේ මගේ ලෝභය අපි එහෙමනේ ගන්න මම ඇලෙනවා මම ලෝභ කරනවා මේ මම අසවලාට ආදරේ ආදි වශයෙන් අපේ තිබෙනවනේ එහෙම ඒ සැලකිලි සියල්ලම නැත්නම් ආදර කරන දේවල් මගේ කියලා ගන්නෙ. ඒ මගේ කියලා ගන්නට මමයි කියලා කෙනෙක් ඉන්නට ඕනේ. ඒ මමයි කියන්නේ අනිකක් නෙවෙයි ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය පිළිබඳව තේරුම් ගත්තොත් හරි හැටියට මේ ඇලීම කියන එක දුරු කර ගැනීම අමාරු වන එකක් නෙවෙයි. ඒ අද්ද නන්දි භව නන්දි කියන එක රාගයට නමක් ඒ මෙතන එනවා නන්දිනම් තෘෂ්ණාය භවයේ ඇලීම උපදවන බැවිනි නම් භවපත්තනාය අනුදමෝය භවපත්තනා කියන භවයේ ප්‍රාර්ථනා කිරීම කාම රූප අරූප කියන මේ භවයන්හි සත්වයන්ව අලවනවා එදී මේ බුදුරජාණන් වහන්සේ කොටස් තුනකින් නැත්නම් තුනක් වශයෙන් දේශනා කොට වදාළ ඒ তৃෂ්ණාවේම ආකාර තුනක් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම ධර්මයන් පිළිබඳව ඇත්තා වූ ආශාව කාම කුෂ්ණාව කියලා. භව තණ්හා කියන්නේ භව කියන්නේ මේ වීම, නැවත භවයක් ලැබීම. ඒ වීම කියන එකේ තිරෙනවා ගැබ් වෙලා නිත්‍යත්වය. නිත්‍ය භවකුත් ගන්න. ඒ නිසායි මොන දෘෂ්ටියද සාස්වත දෘෂ්ටිය සහගිය තෘෂ්ණාව භව තණ්හාවයි කියලා කියනවා. සාස්වත දෘෂ්ටිය සාස්වතේ කියන්නේ ඒ සාස්වත දෘෂ්ටිය අපට එක එක ආකාරයකින් තියෙනවා. අපිට මේ සාස්වත දෘෂ්ටිය නැtei කියලා හිතන්න දෙනවා. ඒ සාස්වත දෘෂ්ටියේ එකම විදිය නෙමෙයි බොහෝ ආකාර තිබෙනවා. දැන් මා හිතාගත්තොත් ඊට අවුරුදු ගණනකට පෙර උපන් මායි මේ දැන් ඉන්නේ කියලා එතනක් තිබෙනවා ශාස්ත්‍රයක්. එයත් ශාස්ත්‍රය. ඒ නිත්‍යත්වයක් නිකන් එදා සිට මේ දක්වා සිටින කෙනෙක්. එතකොට එදා සිට මේ දක්වා සිටින කෙනෙක් කියවම එතන තිබෙනවා ඝණයක්. කෙනෙක්. අනිහෙම නිත්‍යත්වයක් අපිට තියෙනවා. දැන් උච්ඡේද දෘෂ්ටිය සහගිය විශ්නාවසය ගන්නෙ විභවය. ඒ විභවං පත්තේති කියලා කියන්නේ දැන් භවය නොකමැති කෙනෙක්. භවය කියන්නේ නැවත නැවත ඉපදීම කියලා ගනිමු. ඒ ඉපදීම නොකමැති කෙනෙක් විභවය කැමතිද? විභවය කියන්නේ සිඳී යාම. සිඳී යාම විභවය. ඒක උච්ඡේදය. ඒක කැමැති වීමක් නෙවෙයි බෞද්ධයන්ට කියන්නේ මෙහෙම ගත්තොත් අපි උච්ඡේදයේ දෘෂ්ටියට වැටෙනවා. ඒක තේරුම් ගන්නට ටික අමාරු එකක්. ඒ නිසා නේද රහතන් වහන්සේ පිළිබඳව අහන ප්‍රශ්නවලදී උන්වහන්සේ ගැන අහනවානේ. රහතන් වහන්සේ නැවත උපදිනවද? උපදිනවයි කියන්නේ. රහතන් වහන්සේ නැවත එතන වෙයිද කියලා අහන්නේ. නැවත නොවේද? එහෙම කියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ එසේ කියන්නේ නැහැ. ඒ මොකද නැවත දෙයි කියලා ගත්තාම සාස්වතයට වැටෙන්න බැරිලු. වෙන්නේ නැtei කියන උච්ඡේදයට වැටෙන්න බැරි. ඒ නිසා මොකද්ද තේරුම් ගන්නට ඕනේ? මේ දෙකම ඇතුළත් නොවන ප්‍රතිත්‍ය සමුප්පාදය. පටිච්ච සමුප්පාදය. දෙහිම ආයකින් උන්වහන්සේ අහනවා. ප්‍රශ්නේ එහෙම සත්‍යකට කරලා ඔබට පේනවා දැන් මෙතන ගිනි මැලයක් ඇවිලෙනවා. ගින්නක් ඇවිලෙනවා. ඔබ දකිනවා. හොඳයි මේ ගිනි මැලය නිවි යනවා. නිවි යනවා. ඒ නිවි ගියාම ඒ ගිනි මැලය ඒ ගිනි අසවල් පැත්තට ගියයි, උතුරට ගියයි, නැගෙනහිරට ගියයි, දකුණට ගියයි, බස්නාහිරට ගියයි ආදි වශයෙන් තීම සුදුසුද. සුදුසු. එහෙනම් මොකක්ද මේ ගැන කියෙන්නේ? ගින්න ඇවිලීමට උවමනා කරන දර ආදී ඉන්ධන නැතිව යාම හේතු කොටගෙන ගින්න නිවි ගියාක. ගින්න නිවි ගියා. අන්න ඒ වගේ ගින්න නිවි යාමක් තමයි රහතන් වහන්සේගේ නිවීම. ඒ නිසා නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ කියන්නේ නිබ්බන්ති ගින්න නිවි යාම. මොකක්ද මේ අපේ අපව අප ගිනි වලින් ඇවිල්ලා සිටින්නේ. අපට ඇති ගිනි තමයි ජාති ජරා ආදි වශයෙන් එන ගිනි තිබෙනවනේ. ජාති ජරා මරණ රාග දෝෂ මෝහ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන 11 ගින්නකින් මේ දැවෙමින් සිටින්නේ ඒ 11 ගිනීම මේ ජීවිතයේදී අපට නිවා ගන්නට පුළුවන් වුණොත් ඊළඟට මොකද වෙන්නේ ගින්න නිවිල යනවා ගින්න නිවිල යනවා ඒතෙන්දී අසුවලා මේ නිවුණයි කියන්නේ නැහැ එතකොට ගින්නයි ඉන්නේ. හැබැයි සම්මුති වශයෙන් ගත්තොත් අපි කියන්න ඕනේ. දැන් සම්මුති වශයෙන් ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ කියලා අපි කියනවනේ ඒක සම්මුති ව්‍යවහාරයක්. ඒ නිවනට පැමිණුනේ කවුද කියලා අහුවොත් අපිට කියන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ. නම් තේරුම් ගන්නට ඕන පුද්ගල කතාවේ කියන එක මේ ලෝක ව්‍යවහාර මාත්‍රයක්. ධර්මතාව නෙවෙයි ධර්ම ස්වභාවය නෙවෙයි. ධර්ම වශයෙන් ගත්තොත් ධර්මයෝ වෙනයි ඒ ධර්ම සමූහයකට කරන ව්‍යවහාරයක් පමණයි පුද්ගලයා කියන්නේ. පුද්ගලයා නෙවෙයි හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නේ. ධර්ම හටගන්නේ. ධම්මා ධම්මේ සංජනනති හේතු සම්භාර පත්‍ය. හේතුනංච නිරෝධාය ධම්මෝ බුද්ධේන දේශිතෝ. හේතුසු උපරුද්ධේසු චින්නම් වත්තං නවත්තති යන්නේ මෙන්නේ. ධර්මයෝ ධර්මයන් නිසා හටගන්නේ. මේ එක ධර්මයක් තමයි තෘෂ්ණාව. ඒ තෘෂ්ණා සංඛ්‍යාත ධර්මය තවත් ධර්මයන්ගේ උපකාර ලබාගෙන ධර්මයන් පහල කරනවා ධර්මයන්ගේ ඇතිවීමට හේතු වෙනවා මොන ධර්මයන්ගේ පහළ වීමටද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ පහළ වීමට එය හේතු වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ප්‍රධාන හේතුව සිගෙන යායන් කන්නා පූනෝ භවිකා නන්දි රාග සහගතා හතරපත්‍රාභිනන්දිනී සයති ලංකාව තණ්හා භව තණ්හා විභව තණ්හා කියා ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වශයෙන් අපි එතකින් නවත්වමු සබ්බේ සංඛාරා අනිච්චා කීයදා පඤ්ඤාය පසති යතනින් දිව්‍යති දුක්ඛේ සමභූ සුඛියා آپ کا دیوارا مند کر دیو رکھا بس سمجھ سکتے